වෙලා පෙරවරු 10 විනාඩි 18යි අද ටිකක් පරක් වෙලා තමයි ඊළඟ මීවිත අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. ඊළඟ මීවිත අද විශේෂයෙන්ම බෙන් කරන්න කල්පනා කරේ ලංකාවේ විශිෂ්ට සංගීතවේදියෙකු පිළිබඳව කතා කිරීමට. ඔහු තමයි ලංකාවේ චිත්‍රපට සංගීතයට, ඒ වගේම සරල ගීතයට, වාද්‍ය ශිල්පයට විශිෂ්ට මෙහෙවරක් කළ DRP රිස් මහත්මයා. ඔහු අද වගේ දවසක තමයි මියගියේ. අද ඔහුගේ ගුණානුස්මරණයේදී තිබෙන දවස් 2014 වර්ෂයේ ඔහු මේගි ඔහු ලංකා ගුවන්විදුලියට එකතු වෙන්නේ 1958 ඩස්ටන් වසිල්ලා මහත්මයා ඒකට සංගීතශී පාලකවරයා හිටි. ඔහුගේ ආරාධනාවත් එක්ක සහ ඔහුගේ උදව්වත් එක්ක තමයි ඔහු ගුවන්විදුලියට එකතු වෙන්නේ. දක්ෂ තබ්ලා වාද්‍ය ශිල්පියෙක් විදිහට තමයි ඩී.ආර්. පීරිස් මහත්මයා හැඳින්වෙන්නේ. ලංකාවේ සංගීතයට ඉතා විශිෂ්ට මෙහෙවරක් කළ සංගීතවේදියෙක්. අපි ඔහු පිළිබඳව කතා කරන්නට අද මීළඟ මේ විතර වෙන්කර ඔහු අපිට දුන්නු මේ විත. ඒ මේ විත ඊට මියුරු මතකයක්, මිහිරි මතකයක් තමයි මේ. නන්දමාල්නී ගායනා කරන මෙන්න මේ ගීතය අහන්න ඔබට එතකොට ඔහු කවුද යන්න පිළිබඳව චිත්‍රයක් මුලින්ම නැවේවි ඔහුගේ මේ තනු නිර්මාණත් එක්ක. Thank you. तेरी වෙලාපරවල 10 විනාඩි 23යි දැන් වෙලාව. අපි අද ඩී.ආර්. පීරිස් මහත්මයා පිළිබඳව කතා කරමින්නේ. ඔහු ම්ම් ಭಾರತයේ මේ ලක්නෝ බහත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන 1953 වර්ෂයේදී සංගීතය පිළිබඳව හදාරීම සඳහා ඔහු හෙදී අතරම මේ තබ්ලා හා සරොත් යන භාණ්ඩ තමයි ඔහුගේ වාද්‍ය භාණ්ඩ විදිහට ඔහු හදාරුවේහි දැනුම තමයි ලබා ගත්තේ. ඊපස්සේ 1957 ඔහු වාද්‍ය විශාරද උපාධියෙන් පිදුම් ලබනවා. 58 දී ලංකාවට එනවා. ලංකාවට ඇවිත් තමයි අර මං කලින් කිව්වා වගේ දර්ශන සිල්වා මහත්මයාගේ ආරවුමෙන් සහ මග පෙන්වීම යටතේ ගුවන්විදුලි වාදක මණ්ඩලයට එකතු වන්නේ. ගුවන්විදුලි වාදක මණ්ඩලෙත් පිටව වැඩි කාලයක් කාලයක් නැහැ. මුල් කාලේදී තමයි එකතු වන්නේ. ගුවන්විදුලි වාදක මණ්ඩලය ලංකාවේ ගීත ක්ෂේත්‍රයට දක්වූ දායකත්වය යම්සේද එහි පුරෝගාමී මෙහෙවරක් කළ වාද්‍ය වේදිකෙක් සංගීත වේදිකෙක් තමයි ඩී.ආර්. පීරිස් මහත්මයා ගුවන්විදුලි සේවයේ විශිෂ්ට ශ්‍රේණියේ ශාස්ත්‍රීය තබ්ලා වාද්‍ය ශිල්පියෙක් විදිහට කටයුතු කරා. අපි දන්නවා ඒවකට වාද්‍ය ශිල්පීන් පවා ශ්‍රේණිගත කරනවා. මෙන්න මේ ශ්‍රේණිය තමයි ඌ අයිතිවන්න යන්න. ඉතින් ඔහු විශේෂ ශ්‍රේණි තබ්ලා වාදකෙක් විදිහට කටයුතු කරා. බොහෝ ගීත නාටකවල සහ ගීත වැඩසටහන්වල, ගුවන්විදුලි වැඩසටහන්වල ඔහු පාඩ්‍ය වේදිකෙක් විදිහට සහ සංගීත වේදිකෙක් විදිහට වැඩ කටයුතු කළා. චිත්‍රපට සංගීතයට ඔහු කලින් මම කිව්වාගේ ලියමන් සිටපටිට තමයි අර කලින් ගීත ගාන කළේ යෝන් වසන්තය කියන ගීතය. ඒ වගේම මේ ගීතයත් මේ අහන ගීතත් ඔහු විසින් නිර්මාණය කළ ඉතා ජනප්‍රිය ප්‍රවර්ගයේ ගීතයක්. Thank you. එදිරිවීර සරච්චන්ද්‍ර. මට ඕන කරලා තිබුණේ දේශීය නාට්‍ය කලාව ඇති කරන්න. ඉතින් මනමේ නිස්පාදනයේ ඒක සිද්ධ වුණා. මහාචාර්ය ගුණපාල මලලසේකර වෛද්‍යවරයෙකු ලැස්තිලා ගුරුවරයෙකු නාලන්ද විද්‍යාලයේ ප්‍රධානය වෙලා ඉන්නකොට ගිහින් විශ්වවිද්‍යාලේ දුවලා විශ්වවිද්‍යාලයේ අවුරුදු ගණනක් ඉන්නකොට ඉතින් තානාපතිවරයෙක් වුණා. මගේ මේ ජීවිතේ පිළිබඳ සිද්ධි බලාපොරොත්තු නැතුව සිද්ධ වෙච්ච දේවල් බොහෝ. මෙවැනි හෙලේ මහා පඬිරුවන් මිහිරි කළ ගුවන් විදුලි මහගෙදර යලිදු සරසවි සිරින් සුබස රස කර බෙදයි. සිරිලක ගුවන් විදුලි කලාවේ සරසවි දැනුම ශාස්ත්‍රීය සංග්‍රහය සෑම දිනකම රාත්‍රී 9:30ට නැවතත් ස්වදේශීය සේවයෙන් පෙන්නුම් කරන තාලෙට නම් මේ අහන්නේ නැති වුණු වස්තුවක් ගැන හරියටම හරි ගුරුනාන්සේ හරියට හරි <laughs> මේ පෙන්නුම් කරන්නේ මේ පෙන්නුම් කරන්නේ අපූර්ව ඔව් ඒ කියන්නේ මේ ඉදමක් හදමක් වාගේ නැතුව බලා වුණා වගේ කියුණා නිකුරුනාන්සේ නිමිත්ත හරියටම හරි ඉදමක් තමයි සමාජ යථාර්ථය විනිවිද දකින නිර්මාණශීලී අඩහෝරාව ගුවන් විදුලි රංගමඩල සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7:30ට සුදේශීය සේවයෙන්. ළමා රංගපීඨය ඔබ නිර්මාණශීලී හැකියාවකින් යුක්ත එක්ක ගුවන් විදුලියට ළමා නාට්‍ය රචනා කරන්න ඔබටත් අවස්ථාවක්. මේ යාළුවනේ දැස්ස කඳ දෙන්න වගේ හුලකට අදයි. මමත් යන්නම් මුතුමාලි. හබෙල්ල කොලින් යන්න බෑ අපි දුමඩු පේන්නේ පැලපැත්තට. මුතුමාලි! ඔයා එන්නේ නැද්ද? ඕනේ නෑ. ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලිය නිෂ්පාදනය කරන ළමා රංගපීඨය සඳහා ළමා නාට්‍ය පිටපත් දැන් ලබා දිය හැකි. A4 ප්‍රමාණයේ සුදු පැහැති කඩදාසියක තනි පැත්තේ ලියූ පිටු 10කින් යුත් ඔබේ ළමා නාට්‍ය පිටපත අදම යොමු කරන්න. නිෂ්පාදක ළමා රංගපීඨය ස්වදේශීය සේවා විදුල ළමා ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 වෙලා පෙරවරු 10 විනාඩි 32යි. අපි අද කරාම ඉන්නේ මේ ළඟ මීට වැඩසටහනේ කාලෙ වෙන් කරේ ඩී.ආර්. පීරිස් මහත්මයා පිළිබඳව කතා කරන්න. ඔහු ලංකාවේ විශිෂ්ට තබ්ලා වාදකෙක් විදිහට ලංකාවේ විශිෂ්ට තනු නිර්මාපකෙක් විදිහට ක්ෂේත්‍රයට පිවිසෙන්න විශේෂම ගුවන්විදුලියේ වාදක මණ්ඩලය හරහා ගුවන්විදුලි වාදක මණ්ඩලය බොහෝ වාද්‍ය ශිල්පීන්ට සිය නිර්මාණකරණය සඳහා අවස්ථාව ලබා දුන්නු ස්ථානයක්. ඉතින් ඔහු ඔහුගේ වාද්‍ය මේ හැකියාව ඔහුගේ වාදන ශිල්පයේ තිබුණු විශේෂත්වය නිසාම ඔහුව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට දායක කරගන්නවා විශේෂම විද්‍යාර්ථීන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ඔවෙන් පසු ගුවන්විදුලියෙන් අයින් වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කියන්නේ දැන් රාජ්‍ය සංගීත විද්‍යාලයට එකතු වෙනවා මේ වාද්‍ය පිළිබඳව දැනුම දූදරුවන්ට බෙදා දීම සඳහා. ඔයතුමගේ තබ්ලා වාදනයේ ඊටමත්ම විශිෂ්ට තබ්ලා වාදකෙක් විදිහට තමයි ඔහු හැඳින්වෙන්නේ. ඔහු සරල ගීත ගණනාවකට තම් නිර්මාපකෙක් විදිහට තම් නිර්මාපකෙක් විදිහට දායකත්ව ලබා දෙනවා. අපි තවත් ගීතයක් රස විඳින්න ඉන්පසු ඔහුගේ චිත්‍රපට සංගීත පිළිබඳවත් යම් ප්‍රමාණයකට අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙවි. ආභරණ රණින් තනුම් ඒ විසිතුරු කැටයම් නිම කල දෑතට අහිමිය රන් වලලෝ ඇසේ කරගත මතු උවත ඇසේ දසනිය ඔප කළ සුකුමල සෑතක සුදිනේ අබරණ රණින් තනු ඒ විසි කුරුරු කැට යම් නිමකල දැසට අහිමි රන්වලලු සුවහත් ගානමින් සුරුකම් සතු කල මුවිසල් මැදුරක සුවය මැවූ වඩුගානන් හට එහි පිසෙන්නට බෑ දොර නෑරේ අගුළු දැමූ බෑ දොර නෑරේ අගුළු දැමූ දසනිය ඔප කළ සුකුමල තෑතක තුදිනේ අබරණ රණින් තනු ඒ විසිතුරු කැට යම් නිමකල දෑතට අහිමිය රන්වනලු පත්මාසනින් බැස සරසවි අත වෙනුවින් සත්භාවයෙන් කවිතෝරා ලිපි ගොනුවෙන් රිද්මය අරුත රැක ගනිමින් රස තනුවෙන් පද්‍යාවලිය හැඩ ගැන්වෙයි ඔබ වෙනුවෙන් පත්‍යාවලිය සෑම ඉරිදා දිනකම පස්වරු 1:30 සිට පස්වරු 2 දක්වා ස්වදේශීය සීරීන් 91.7 91.9 තරංගමාලා ඔස්සේ පත්‍යාවලිය ඩීආර්පී විස් මහත්මයා මුලින්ම චිත්‍රපට සංගීතයට එන්නේ දියමන්ත චිත්‍රපටය නේද 1972 දී වසන්ත ඔබේසේකරන් මහත්මයා දක්ෂිණ කරපු දියමන්ත චිත්‍රපටය. ඒ චිත්‍රපටය අපේ මුලින් ඇහුව ගීතය. ඒ ගීතත් එක්ක තමයි ඔහු චිත්‍රපට සංගීතයට ප්‍රවේශ වෙන්නේ. ඉන්පසු ඔහු දෙවන චිත්‍රපටය තමයි පළඟටිය චිත්‍රපටය. පළඟටිය චිත්‍රපටයට ඔහුට මේ වසරේ විශිෂ්ටම සංගීත අධ්‍යක්ෂවරයා විදිහට සරසවි සම්මානත් හම්බුණා. ඒක 1979 වර්ෂයේදී. ඕ චිත්‍රපටිතා සුළු ප්‍රමාණයකට තමයි සංගීත නිර්මාණය කළා. හැබැයි එහිදී ඔහු කැපිපෙන්න සංගීත වේදිකෙක් බවට පත් වෙනවා. එතනම ඔහුගේ වැඩි දායකත්වයක් ලැබෙන්නේ ගීත නිර්මාණයට සහ මේ ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනයේදී සංගීත නිර්මාණය කියන කාරණේට ළමා ගීත ගීත නාටක නව නිෂ්පාදන නිර්මාණ රේඛා වගේ ගුවන්විදුලි වැඩසටහන් වල සංගීත නිර්මාණයන්ගේ දායකත්වය ලබා දුන්න ඔහු. එහි ප්‍රතිඵලයක් විදිහට සහ අර මම කලින් කිව්ව ඔහු සංගීතය පිළිබඳව ලැබූ ඥානයේ වාද්‍ය ශිල්පය පිළිබඳව ලැබූ ඥානය නිසාම 1968 දී රජය සංගීත විද්‍යාලයේ ස්ථිර පත්වීමක් ඔහුට ලැබෙනවා. ඊට පස්සේ ගුවන්විදුලි දෙපාර්තමේන්තුවෙන් අයින් වෙලා රජය සංගීත විද්‍යාලයට ප්‍රවේශ වෙනවා. ඔහු සංගීතය පරේක්ෂණමය කාරණයන් වලදී වැඩි දායකත්වයක් ලබා දෙනවා. ගීත නාටක වගේ වැඩසටහන් වලදී පංචමදුර වැඩසටහන ඔබ අහලා ඇති. ඔබ ඒ නම හෝ අහලා ඇති. සරත් විනුවිර මහතා නිෂ්පාදනය කළ වැඩසටහන පංචමදුර වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය පැවරුණ ඇත්තම ගුවන්විදුලි සංගීතමය වැඩසටහන් මාලාවක් විදිහට මේක ඉදිරිපත් උනේ. එහි සංගීත අධ්‍යක්ෂණය පැවරුනේ ඩී.ආර්. පීරිස් මහත්මයාට. Thank you. අන්තරේ ගිලුණා රජදහනේ රොසිරුයි මහා වංශය එනෝ ලංකා ගුවන්විදුලිය එවකට මේ විශිෂ්ට සංගීතවේදීන් එක්ක වැඩ කටයුතු කළා ළමා ගීත නිර්මාණය කිරීම සඳහා. ලංකාවේ මුල් කාලේ නිර්මාණ වුණු ළමා ගීත වල සංගීත අධ්‍යක්ෂවරුන් බැලුවම බොහෝ දෙනෙක් ඉන්නේ විශිෂ්ට සංගීතවේදීන් ප්‍රේමසිරි කේමදාසයන්, සරත් දසනායක, වික්ටර් රත්නායක, අමරදේවයන් මෙවැනි ගණයේ විශිෂ්ට සංගීතවේදීන් තමයි වුන් ළමා ගීත නිර්මාණය කිරීම සඳහා එකතු වුණේ. ඩී.ආර්. පීරිස් මහත්මයාත් ළමා වැඩසටහන් සහ ළමා ගීත බොහෝ ප්‍රමාණයක් බොහෝ ප්‍රමාණයක් නිර්මාණය කරන්නට එකතු වුණා මේ ඔහු විසින් නිම වූ තවත් ගීතයක්. බමරුන් ආවේ නාමල් රුණටයි බමරුන් නාවේ නාමල් නිලුමට කවුරුද ආවේ නාමල් නිලුමට අපි මෙහි ආවේ මොකටද මොකටද බමරුන් ආවේ නාමල් රුණටයි බමරුන් නාවේ නාමල් නිලුමට කවුරුද ආවේ නාමල් නිලුමට අපි මෙහි ආවේ මල් නිලුමට අපි මෙහි ආවේ නාමල් නිලුමට අපි මෙහි ආවේ පන්සල් යන